ජ්‍යොතිපාල මහත්මයා ඔබතුමාට පුළුවන් ද මයික් එක ඔන් කරන්න මයික් එක ඔන් කරන්න හේ ආ හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නේ මම මේ විදිහට ඉදිරිපත් කරන්නම්. යන් යම් භික්ෂුන් වහන්සේ නමක් ඊටා හොඳින් ධම් දේශනා කරනවා. එහෙත් ඒ ස්වාමින් වහන්සේ පරාජිකා වෙලා යයි වීඩියෝ මගින් ප්‍රසිද්ධියටපත් කරලා තියෙනවා. මෙතනදී අපි කෙතේ ක්‍රියා කළ යුත්තේ මම මේ බුදුදහම ගැන හොඳ අවබෝධයක් තියෙන කල්යාණ මිතුරකෙන් අහලා බැලුවා. එතුමා මට පැහැදිලි කළා අපි මේ නිර්වාණ ගාමිනී මාර්ගය ගැන දේශනා මග ගැන සද්ධාව ඇති කරගත යුතුයි යම්කිසි ස්වාමින් වහන්සේ නමක් මේ නිර්වාණගාමිනී මාර්ගයටයි මම මේ තීව්‍ර දාගත්තේ කියලා කිව්වට මේ ගත්තනම් මහාන කරගත්ත හැකි හෙත් සිත මහාන කරගන්නවා කියන එක බොහොම අමාරු කාර්යයක්. ඉතින් මේ පිළිබඳ භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ මොන නාගතේන මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා එයාගේ මතකයේ හැටියට ඒ ටික කිව්වේ. එයා කියන එක මිලින්ද පත්‍රයේ තියෙන මිලින්ද ප්‍රශ්නයේ තියෙන්න ඇති කියලා මම අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මතකයක් තියෙනවද එහෙම මම මොකද හොයලා බැලුවා මිලින්ද ප්‍රශ්නයේ තියෙන පොතේ මට නම් හම්බ වුණේ නෑ. දැන් ඔබතුමාට ගන්න ඕන මිලින්ද ප්‍රශ්නයක කොතනද තියෙන්නේ කියලාද අර හාමුදුරුවෝ සම්බන්ධව කොහොමද පිළිපදින්න ඕන කියලා දැනගන්න ඕන. ඇත්තටම මේ ඇත්තටම දැනගන්න ඕනේ මේක පිළිපදින්න ඕනේ කොහොමද කියන එකයි ඒක අර දේතනා කියන එක එයා කිව්වා මට හොයාගන්න බැරි වුණා හැබැයි මිලින්ද ප්‍රශ්නේ තියෙනවා එහෙම කාරණා ගැන හැබැයි මට එහෙම අහවල් තනයි තියෙන්නේ කියලා පිටු අංකයක් කියන්න මතක නැහැ ඔබතුමා බලන්න ඉතින් ඔය කාරණේ සම්බන්ධව පිළිපදින හැටි ගැන කතා කළොත් පරාජිකා හතරක් තියෙනවා මෛත්‍ර ධර්ම සේවනය තමයි පළවෙනි පරාධිකාව. දෙවෙනි එක සොරකම. තුන්වෙනි එක මනුෂ්‍ය ඝාතනය. හතරවෙනි එක තමයි Taman ළඟ නැති ධාන අභිඥා මාර්ගඵල තියනවා කියලා නැති බව දැන දැනම අන් අය රවටන අදහසින් තියනවා කියලා බොරු කියන. එතකොට ඔය කාරණා හතර තමයි පරාජිකා. ඒ කියන්නේ මහානකම සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. දැන් ඔය කරුණු හතරෙන් එකකට හරියක් භික්ෂුවක් පැමුණුනොත් ඒ භික්ෂුවට උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී සිටීමේ අයිතියක් නැහැ විනය කර්ම වලට සම්බන්ධ වීමේ අයිතියක් නැහැ හැබැයි ඒකෙන් අදහස් කරන්නේ දැන් ඕකෙන් අකුසල හැටියට බරපතල අකුසලයක් තියෙන මනුස්ස ඝාතන මනුස්ස ඝාතන අකුසලය නිරේ උපද්දවන්න සමත් වෙන්නේ මරණාසන්න මොහොතේදී මතු වුනොත් පමණයි දැන් අඟුලිමාල කුමාරයා දාස් ගන්නක් මිනිස්සු මැරුවා අපාගත වුණේ නැහැ ඊට කලින් මේ සසර ගමන නිමා කරන්න ඒ වගේ මනුෂ්‍ය ඝාතනය බරපතල අකුසලයක් හැබැයි ඒකත් දුගතිගාමී කරන්න හේතු වෙන්නේ මරණාසන්න මොහොතේ මතුනොත් එහෙම නැත්නම් විමුක්තිය සාක්ෂාත් කරන්න යන අපි හැමදෙනාම සසර ගමනේ ඕනතරම් සත්ව ඝාතන, මනුෂ්‍ය ඝාතන කරලා ඇති. ඒ කර්ම අපි ඕන කෙනෙක් සතුව තියෙන්නට පුළුවන්. මේ ජීවිතේ නැතත් සසරේ හරි තියෙන්නට පුළුවන්. ඊළඟට මෛතුන සේවනය කියන එක සාමාන්‍ය ගිහියන් මෛතුන විවාහ වෙච්චයි මෛතුන සේවනයේ හියදෙනවා. එතකොට ඒක අපාගත වෙන ප්‍රශ්නයක් හෝ විමුක්ති මඟ ඇහිරෙන බාධක ධර්මයක් නෙවෙයි ක්ලේශයක් හැටියට ගත්තොත් විමුක්ති මඟ අහුරන උතර ඒක තමයි රාගය තියෙන නිසා. නමුත් ඒක විමුක්ති මඟ ආවරණය කරන ආවරණීය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට අර තමන් ළඟ නැති උත්තරී මනුස්ස ධර්ම තියනවා කියලා ප්‍රකාශ කරනවා. ඒකනොත් මහානකම සම්පූර්ණයෙන් ගිලිහෙනවා. ඒක වරදක් කළා වෙනවා. හැබැයි ඒකෙන් ඒක මරණාසන්න මොහොතේදී සිහිපත් වුනොත් තමයි දුගතිය උපද්දවන්නට සමත් වෙන්නේ. ඊළඟට හොරකමත් ඒ වගේ ඒක අකුසලයක් මරණාසන්න මොහොතේ සිහි වුණොත් දුගතිය උපද්දවන්නට සමත් වෙනවා අපි හැමෝටම මේ ජීවිතේ නැතත් සසර ගමනේ ඕනතරම් අදත්තා දාන අකුසල් අපි හැමෝම සතුව තියෙනවා දැන් මේ ඔක්කොම ටික ගත්තන් පස්සේ මේ කාරණා මත ඒ භික්ෂුන් වහන්සේ කරන දේශනාව નિවරදිද වැරදිද කියලා ඔය කාරණා මත තීරණය කරන්න බෑ. ඒවා උන්වහන්සේගේ පෞද්ගලික සීලය පිළිබඳ පෞද්ගලික උන්වහන්සේගේ මහානකම පිළිබඳව සංඝ සංස්ථාව පිළිබඳ ප්‍රඥප්තිය. ඊළඟට ඒ කර්මය ගත්තාම ඒක උන්වහන්සේගේ සසර ගමන පිළිබඳව නිවන පිළිබඳව සුගතිය හෝ දුගතිය පිළිබඳව උන්වහන්සේට පෞද්ගලික කාරණා. එතකොට උන්වහන්සේ අපි හිතමු ඔය අකුසල කර්ම හෝ ඔය පරාජිකාපත්ති එකකට හරි හතරටම හරිපත් වෙලා හිටියා වුණත් උන්වහන්සේ මේ ධර්ම මාර්ගය ගැන හොඳට අධ්‍යයනය කරලා ඉගෙනගෙන යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශනය වළංගුද නැද්ද කියලා තීරණය වෙන්නේ උන්වහන්සේගේ පරාජිකාව මත නෙමෙයි. ඒ කරන ප්‍රකාශනයේ තියෙන හේතුඵල ගැළපීම මත. දැන් අපි හිතමු අපි පොතක් ගත්තන් පස්සේ ඒ පොතේ තියෙන කාරණා එතකොට පොත පරාජිකාද පොත සුගතිගාමි වෙනවද කතාවක් නෑනේ පොතේ තියෙන කාරණේ අපි ගන්නෙ පොත මොන කොහෙද මුද්‍රණය කරලා තියෙන්නේ මොන කඩදාසියද ඒක අපට අදාළ නෑනේ එතකොට ඒකේ අකුරු මොන වර්ගයේද ෆොන්ට් එක මොකද්ද ඒක අපට අදාළ නැහැනේ. අපි පොතේ තියෙන දහම් කාරණේ ගන්න මේ කතාව හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධර්ම කියන මේවාට අනුකූලව මේ කතාව පැහැදිලි කරනවා. එච්චරයි අපිට ධහම දැනගන්නට වැදගත් ඒ නිසා ඒක කියන්නේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් පරාජිකා වුණු කෙනෙක් වුණත් සිල්වතෙක් වුණත් ගුණවතෙක් වුණත් එතකොට කෙබඳු කෙනෙක්ද කියන එක ඒකේ පුද්ගලයා සම්බන්ධ කාරණයක් අපිට ධර්මය निराකරණය කරගන්න වැදගත් වෙන්නේ අර මූල ධර්ම පැහැදිලි කරමින් හරියට විමුක්ති මඟ පෙන්වලා දෙනවද එච්චරයි අපිට වැදගත් ඒ නිසා දැන් ඕකේ අනිත් පැත්තත් අපි තේරුම් ගන්න ඕන. ඒ හාමුදුරුවෝ නම් හරීම සිල්වත්, හරීම ගුණවත්. උන්වහන්සේ සෝවාන් ඵලලාභී කෙනෙක්. උන්වහන්සේ අරිහතුන් වහන්සේ. උන්වහන්සේ අරිහතුන් වහන්සේ නමක්ද නැද්ද කෙනෙක්. උන්වහන්සේගේ වැඩක්. ඒකෙන් උන්වහන්සේ කියන බණ නිවැරදි කියලා තීරණය වෙන්නේ නැහැ. ඒකෙන් උන්වහන්සේ එතකොට අර හැබෑවට රහතන් වහන්සේ නමක් නම් වැරදි දෙයක් කියන්නේ නැහැ. හැබැයි අරිහතුන් වහන්සේ නමක් කියලා අපි හිතාගත්තු පමණින් උන්වහන්සේ කරන ප්‍රකාශනය නිවැරදි වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සෝවාන් ඵලලාභී වෙච්ච පමණට ධර්මයේ නිවැරදිව පැහැදිලි කරන්න පුළුවන් කියලා නියමයක් නැහැ. රහත් වෙච්ච පමණට උන්වහන්සේ ධර්මයේ පැහැදිලි කිරීමේ විචක්ෂණයි කියලා නියමයක් නැහැ. එහෙමනම් ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ස්වඥාණයෙන් ධර්මය අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා උන්වහන්සේ ඇයිද අනිත් අයට දහම් දෙසන්නේ නැත්තේ? ඒතර මේ විචක්ෂණ බව කියන එක ඒක සසරේ පුරුදු කරගෙන යන්න ඕන වෙනම කාරණයක්. එනිසා අපට උන්වහන්සේගේ සීලයෙන් උන්වහන්සේගේ ගුණයෙන් උන්වහන්සේගේ සෝවාන් ඵලයෙන් උන්වහන්සේගේ අරහත්ත්වයෙන් උන්වහන්සේගේ පසේ බුද්ධත්වයෙන් අපට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ උන්වහන්සේ ධර්මය පැහැදිලි කරන්න දක්ෂද නැද්ද කියන එක. ඊළඟට උන්වහන්සේ පරාජිකාද උන්වහන්සේ අපවත් වෙලා ගිහිල්ලා දුගතියද උපදින්න සුගතියද උපදින්න උන්වහන්සේ මේ භවයේම නිවන් දකින්නවද වෙන සසුනක නිවන් දකින්නවද ඒක මත අපිට උන්වහන්සේ කරන ප්‍රකාශනය નિවරදිද නැද්ද කියලා තීරණය කරන්න බෑ ඒ නිසා සිල්වත්ද ගුණවත්ද වුණත් දුස්සීල වුණත් පරාජිකා වුණත් අපි ධර්මය මෙනෙහි කිරීමේ නිර්ණායකයේ විය යුත්තේ පෞද්ගලික කාරණා නෙමේ ඒ කියන ධර්ම කාරණා අපට බුදුහාමුදුරෝ දේශනා කරන සූත්‍රයේහි යොදා බලන්න විනයෙහි සංසන්දනය කරනවා. ඒතකොට සූත්‍රය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට අපට ධහම ධහම පැහැදිලිව තේරුම් ගන්න නිර්ණායක ප්‍රධාන නිර්ණායක හතරක් තියෙනවා මොනවද? පරමාර්ථ ධර්ම විග්‍රහය, ඊළඟට ත්‍රිලක්ෂණ විග්‍රහය, චතුරාර්ය සත්‍ය විග්‍රහය සහ පරමාර්ථ ධර්ම විග්‍රහය. එතකොට පටිච්චසමුපාද ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය සහ පරමාර්ථ ධර්ම. ඔය ක්‍රම හතර පාදක කොටගෙන තමයි මේ ධර්මය පැහැදිලි කළ යුත්තේ. ඉතින් ඒ නිසා මොන જાතිය කෙනෙක් වුණත් ඔය ඔය ක්‍රමවේද පාදක කොටගෙන નિරවුල්ව નિවරදිව ධර්මයේ පැහැදිලි කරලා දෙනවා නම් උන්වහන්සේ අපවත් වෙලා අපාගත වෙන්න පුළුවන්. හැබැයි කියන දහම් කරුණු අපට හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපට නිවන් දකින්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා ත්‍රිපිටකයේ තියෙනවා පන්සලේ හාමුදුරුව හැටියට හිටපු ඒ භික්ෂුන් වහන්සේ අපවත් වෙලා ගිහිල්ලා දේවතලයක උපදිනවා ගාන්ධර්වයෙන්. ඒ කියන්නේ ගාන්ධර්ව කියන්නේ ඒගොල්ලෝ අර සංගීත භාණ්ඩ වාදනය කරමින් දෙවියන් සතුටු කරන. ඒතර ගාන්ධර්ව කුලය. අර හාමුදුරුවන්ට උපස්ථාන කරපු දන් දීපු කෙනා දේවත්වයේ උපදින. එතකොට දන් දීපු කෙනා මහේශාක්‍ය దేవතාවෙක් ඒ దేవතාව ළඟ වීණා වාදනය කරන්න එන්නේ අර දාන්නේ වළඳපු හාමුදුරු. ඉතින් ඒක අදාළ නැහැ. අර අර අර මිනිස්සයා කියා දීපු ඒ දීපු දානේ හරියට දුන්නා නම් කියා දීපු බණ හරියට පිළිපැද්දාම ඒ පිළිපදින කෙනාට ඒකෙන් යහපතක් වෙනවා. එතකොට අර කියා දෙන කෙනා ප්‍රතිපත්තිය පිළිපදිනව නැද්ද? ඒක වෙනම කතාවක්. ඒක ධර්මයට අදාළ කතාවක් නෙමෙයි. ඒක විනයට අදාළ කතාවක්. ඒක සාසනයේ එච්චර පැවැත්ම පිළිබඳ කතාවක්. ඒක වෙනම විසඳන්න ඕන. මේ දෙක කරුණු දෙකයි. ආ හොඳයි. බොහොම පින් පින්වත් නාමයෙන් හොඳින් වැටහුණා. ආ හොඳයි.